කාරුණික පින්වත්නි අද දවසේ පින්නස් සියලු දෙනාම සූදානම් වෙන්නේ අපි ගිය සතියේ කතා කළේ දේශනා කළේ විතර්ක පිළිබඳව විතර්ක හයයි ලෝකේ රූප විතර්ක ශබ්ද විතර්ක ගන්ධ විතර්ක රස විතර්ක පොට්ටබ්බ විතර්ක ධම්ම විතර්ක විතර්ක කියන කරුණ පැහැදිලි කරා මංගිය සතියේ විතර්ක කියන්නේ කල්පනා කරනවා කල්පනා කරන්නේ සිතින් සිත නාම ධර්මයක් ඒ සිතින් අපිට පුළුවන් තවත් නාම ධර්මයන් සිතින් මෙනෙහි කරන්නටත් පුළුවන් රූප ධර්මයන් මෙනෙහි කරන්නටත් පුළුවන් තර සිතින් රූප ධර්මිනුත් මෙනෙහි කරන අවස්ථා තියෙනවා රූප විතර්ක සිතින් සද්ද විතර්ක මෙනෙහි කරනවා ඒ රූප ධර්ම සතර මහා ධාතු. සිතින් මෙනෙහි කරනවා ගන්ධ සුවඳ පිළිබඳව ගන්ධ විතක්ක ඒ සතර මහා ධාතු පිළිබඳවයි. සිතින් මෙනෙහි කරනවා අපි සිහි කරනවා රස විතර්ක ඒ සතර මහා ධාතු. සිතින් මෙනෙහි කරනවා පොට්ටබ්බ විතක්ක පහස සීත උෂ්ණ දෙක ඒ සතර මහා ධාතු. මනසින් මෙනෙහි කරනවා ධම්ම විතක්ක රූප විතර්ක වලට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ධර්මතා වලට අමතරව වේදනා සංඥා සංස්කාර කියන ධර්මතාවයන් අපි සිතෙන් මෙනෙහි කරනවා එතකොට ඒ සිතක් නාම ධර්ම ඒ සිතවිල්ල නාම ධර්ම වේදනා කියන සිතවිල්ල සංඥාවක් කියන සිතවිල්ලක් නාම ධර්ම සංස්කාර කියන සිතවිල්ලත් නාම ධර්ම නාම ධර්ම විසින් නාම ධර්ම මෙනෙහි කරනවා නාම ධර්ම විසින් රූප ධර්ම මෙනෙහි කරනවා ඉතින් මං ගිය ධර්ම දේශනාවල පැහැදිලි කරේ මේ නාම රූප පරිච්ඡේද ඥානය පිළිබඳව අපිට මේ නාම රූප වශයෙන් බෙදලා වෙන් කරගන්න අවශ්‍ය වෙලා තියෙන්නේ සත්‍ය අවබෝධය පිණිසයි නිවැරදිව අවබෝධය පිණිසයි චතුරාර්ය සත්‍ය අවබෝධය තමයි අපි සෑම කෙනෙක්ගේම බලාපොරොත්තු. ඒ සඳහා මාර්ගයක් අපි අනුගමනය කරනවා ඒ තථාගතයන් වහන්සේ දේශනා කරපු ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒ මාර්ගයේ ගමන් කරන අපි දිට්ඨි විසුද්ධියේදී මේ ධර්මතාවයන් නාම රූප වශයෙන් බෙදාගෙන දිට්ඨිය හොඳට විසුද්ධි කරගන්න ඕනේ, පිරිසිදු කරගන්න ඕනේ, පැහැදිලි කරගන්න ඕනේ. අපිට තියෙනවා ස්වභාවයන් හතරක් මේ විශ්වේ ක්‍රියාත්මක වෙනවා. ඒ විශ්වභාවයන් හතර තමයි පීඩන ස්වභාවය. පීඩනයක් ඇති කරන නිරන්තරයෙන්. සංతాප ස්වභාවය. සංతాප කියන්නේ දවනවා, තවනවා, පුච්චනවා, රිදවනවා. පීඩාවක් කරන නිරන්තරයෙන්. දවනවා, තවනවා තුන. සංతాප. සංකත ස්වභාවයක් තියෙනවා. හේතු ප්‍රත්‍යයමයි හටගන්නේ. සංකත ස්වභාවයක් තියෙනවා. විපරිණාම ස්වභාවයක් තියෙනවා. විපරිණාමයි කියන්නේ හටගන්න ශ්‍රණයෙන් පෙරලනවා. හටගන්නවද යම් දෙයක් යම් තැනක හේතු ප්‍රත්‍යයෙන් හටගන්න ශ්‍රණයෙන්ම පෙරලනවා. ඒකට කියනවා විපරිණාම කියලා. මේ ස්වභාවයන් හතර ලෝකයේ සියලුම ධර්මතාවයන් තුල තියෙනවා. ඒතර අපි පැහැදිලි කරා කලින් ධර්ම දේශනාවල ලෝකයේ තියෙන සියලුම ධර්මතා කොටස් දෙකටයි ගන්න පුළුවන් නාමයයි රූපයයි. එහෙනම් නාමයයි රූපයයි තුල අපි මේ ස්වභාවයන් හතරක් තේරුම් ගන්න ඕනේ. අවබෝධ කර ගන්න ඕනේ. පීඩන ස්වභාවයක් තියෙන්නේ මටද කෙනෙකුටද පුච්චලයකටද එහෙම නැත්නම් නාම රූප දෙකටද? පීඩන ස්වභාවයක් තියෙනවද? තියෙනවා. කයට නිරන්තරයෙන් පීඩනයක් ඇති කරන්නේ ඇති කරනවා. වාඩි වෙලා පැයක් හිටියොත් ශරීරෙ සිත කියන නැගිටින්න කියලා. පීඩනයක් ඇති කරලා පීඩාවක් ඇති කරලා සිත පෙළනවා. දැන් ඉන්න බෑ. අමාරුයි. වාඩි හිටගෙන පැයක් හිටියොත් ආයි පීඩනයක්. ආයි සිතට කියනවා කොහෙන් හරි වාඩි කරන්න. එහෙම නැත්නම් ඇවිද්දකට. දැන් ඊට පස්සේ එහෙම කරලා తాවකාලික පොඩි සුවයක් සිතටත් කයටත් තරම් දෙනවා. හැබැයි හිතනවා දැන් පීඩාව හරි. බෑ. තව පැය කීපයක් යනකොට ඔක පෙරලලා දාන්නත් ඕනේ. බලන්න සිතට පිළීමක් පීඩාවක් නැද්ද කියලා. නිරන්තරයෙන් මේ මේ දෙක කරන්න අන කරනවා. මේ මේ දේ කරන්න මෙතනට යන්න මේක ගන්න මෙතන තියන්න දැන් උයන්න දැන් වලං සෝදන්න දැන් මිතුල අතු ගන්න දැන් දෙවි සෝදන්න දැන් කඩේට යන්න දැන් දරුවන්ගේ වැඩ කටයුතු කරන්න දැන් මහත්යාගේ වැඩ කටයුතු කරන්න දැන් සහෝදර ඥාතිම් බලන්ට යන්න ඕනේ හතන්ට යන්න පීඩනයක් නෙමෙයිද සිතට පීඩනයක් නෙමෙයිද දරුවා ටික දවසකින් දැක්කොත් දැක්කේ නැත්තම් පීඩනයක් නෙමෙයිද පීඩාවක් ඇති කරන්නේ නැහැ. ඒතකොට සතර ඉරියව්වෙන් එක ඉරියව්වක වැඩි වෙලාවක් හිටියාම පීඩනයක් නේද? සතර ඉරියව්වෙන් වැහිලා තියෙන දුක. නිරන්තරයෙන් පීඩාවක් තියෙනවා. මේ දේ ගන්න ඕන. ඇහැට පේන රූප ලස්සන රූප ගන්න ඕනේ. කනට ඇහෙන මිහිරි ශබ්ද ලං කර ගන්න ඕනේ. පීඩාවක් කරන්නේ නැද්ද මනසට? පීඩනයක් ඇති කරන්නේ නැහැ. සිත පෙලන්නේ නැහැ. පෙලනවා. නාසයට මිහිරි සුවඳම අරන් දෙන්න කියලා සිත පෙළනවා. පීඩාවටපත් කරනවා. මිහිරි රසයටම කිචි වෙච්ච අයට ඒක මහා පීඩනයක්. ගොඩාක් දෙනෙකුට තියෙනවා. රසයමයි හොයන්නේ. මිහිරි රසය පීඩනයක්. කයට පහස ඒක නොලැබිච්ච තැන ගැටෙනවා. ඒකම හොයනවා. පීඩනයක්. හොයන්න හොයන්න සිත අන කරනවා. පීඩනයක් නැත්. ඒකත් ඇයි. කයටත් පීඩනයක් තියෙනවා. නිරන්තරයෙන් ව්‍යාධි, ජරා ව්‍යාධි ආදී නිරන්තරයෙන් පෙළෙන පීඩාවටපත් කරනවා. කල්පනා කරලා බලන්න නැද්ද කියලා. පීඩනයක් තියෙනවා. සංతాප ස්වභාවයක් තියෙනවා. දවන. මොකද්ද දවන්නේ? සිත. සිත දවනවා තිස්සෙනවා. ඉල්ලනවා මේ දේ ඕනේ මේ දේ ඕනේ මේක කරන්න ඕනේ මේක මෙහෙම වෙන්න ඕනේ ඔහොම නෙමෙයි වෙන්න ඕනේ මෙහෙමයි වෙන්න ඕනේ මං කියන විදියට වෙන්න ඕනේ මං කියන විදියට භාර්යාව වෙන්න ඕනේ මං කියන විදියට ස්වාමියා ඉන්න ඕනේ මං කියන විදියට දරුවෝ ඉන්න ඕනේ මං කියන විදියට සහෝදරයෝ ඉන්න ඕනේ කියන දේ අහන්න නැත්නම් ගැටෙනවා සංකතයි නේ සංతాප ස්වභාවයක් දවනවා සංකත කිව්වේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න. ඒතකොට නිරන්තරයෙන් දවන්නේ නැහැ. තවන්නේ නැද්ද ශරීරය සිතයි දෙකම තවන නිරන්තරයෙන් උලන්න ඕනේ පිරිමදින්න ඕනේ ශරීරය අතපත ගන්න ඕනේ ධනිෂ්කයක් කොමයි කොන්දකයක් කොමයි තුනතියකයක් කොමයි හිසේ රුදාවයි නැද්ද දවන තවන ස්වභාවයක් තියෙනවා පීඩන ස්වභාවයකුත් තියෙනවා සං තාප ස්වභාවයකුත් තියෙනවා සංකත ස්වභාවයක් තියෙනවා හේතු ප්‍රත්‍යමයි හටගන්නේ හේතුවක් නැති වුණොත් හදන්න බෑ. මම බණ කියන ඔයත්තන්ගේ කනින් ගන්න. ඔතනක් තියෙන හේතුන්ගෙන් හටගන්න දෙයක්. මේ શબ્දය ඔයත් කනට ගැටෙනවා. එතකොට සිත් හැදෙනවා පෙලක්. නැද්ද? හේතුන්ගෙන් නෙමෙයි දෙහෙදී. ධර්මය අවබෝධ කරගන්න වෙන්නේ හේතුන්ගෙන්ම තමයි. එහෙනම් මේ ලෝකයේ සියලුම දේවල් හටගන්නේ හේතුන්ගෙන්. නිවන හැර අනිකුත් සෑම දෙයක්ම ඕනම දෙයක් නුවණින් කල්පනා කරලා බලන්න හේතුන්ගෙන් හටගන්න. ඇස රූප තියෙනවා සිතක් හැදෙන්න හේතු දෙකයි ඵල එකයි. කිසි කෙනෙකුට කියන්න බෑ එහෙම නෙමෙයි වෙන්නේ කියලා. කාටවත් කියන්න බෑ වෙනස් කරන්නත් බෑ. කාටයි සබ්දය නිසා සිතක් හැදෙනවා. එතකොට හේතු දෙකයි ඵල එකයි. ඇහත් හැදුනේ හේතුන්ගේ කර්මය මූලික වෙලා සකස් කරලා දුන්න මාංශ පිණ්ඩයක්. මාංශ පිණ්ඩයක් විතරයි ඇස කියලා කියන්නේ. සතර මහා ධාතුන්ගෙන් හදලා දුන්න වීදුරු බෝලයක් වගේ එකක්. දැන් ඔබට ඇයි කියලා නමක් දාගත්තා. net කන කියලා එකක් හදලා දීලා තියෙනවා. සතර මහා ධාතුන්ගේ හැඩයක් හදලා ඒක ඇතුලේ ප්‍රසාද රූපයක් කියලා එකක් ඇතුළත් කරලා කර්මයෙන් හදලා දීලා තියෙනවා. හේතුන්ගෙන් නෙමෙයි හටගන්නේ. කර්මයෙන් හටගත්තන කර්මයේ හේතුනි. ප්‍රඥාසිදේශනා කළා මහණෙනි. අස පුරාණ කර්මයක්. නැහැ කියන්න බෑ කාටවත්. කර්මයක්ම තමයි. කර්මයට අනුව සකස් වුණා, කර්මය අනුව පවතිනවා, කර්මය අනුව වෙනස් වෙලා යනවා. කන පුරාණ කර්මයක්. කර්මය අනුවම ආවා, කර්මය අනුවම පවතිනවා, කර්මය අනුවම වෙනස් වෙලා යනවා. ඒතර කර්මය කියන්නේ නාම ධර්මයක්. තේරෙනවා. මේ පීඩන ස්වභාවය තියෙන්නේ කනට නෙමෙයි සතර මහා ධාතුන්ට. ඇසට නෙමෙයි සතර මහා ධාතුන්ට තියෙන්නේ. එතකොට නාමයයි රූපයයි. නාමයේ විශේෂ රූපේ මෙහෙවනවා. ඒතර පීඩණය කරන්නේ කාටද? පීඩාව මටද? නාමයට පීඩාවක් කරනවා රූපයට පීඩාවක් කරනවා. දවන්නේ මනස නාමයට පීඩාවක් කරනවා. රූපයට පීඩාවක් කරපුවාම ඒක දැනෙන්නේ මනසට. මනස දවනවා. වටිනා දෙයක් ගෙනෙන්න ගෙදර තිබ්බා. ඒක රට වැදිලා බිම වැටිලා බිඳුනා. ගෙන අපු දවසේම. දාස් ගානක් දීලා ගෙනාවේ. දැන් මොකද්ද සිතට? සිත දවන්නේ, තවන්නේ. හැබැයි බිඳුනේ සතර මහා ධාතු කැබලි වලට කැඩිලා විසිරීලා ගියා. නාම ධර්මයට අපහසුතාවයක්. නැද්ද? ප්‍රදවණ තවන ස්වභාවයක් තියෙනවා. එන හේතුන්ගෙන් හටගත්ත දේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන හේතුන්ගෙන් හටගන්න දෙයක් තුළ තියෙන ශණයෙන් වෙනස් වීමක් නේද? ඒ වෙනස් වෙන ස්වභාවය අපට ඕන තැනදී නෙමෙයි. අපට ඕන වෙලාවට නෙමෙයි. ඒ හටගන්න තැනම තියෙන වෙනස් වීම. එහෙනම් සංతాප ස්වභාවය, සංකත ස්වභාවයක් තියෙන හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ. සෑම දෙයක්ම හේතු ප්‍රත්‍යයෙන්. නාසයයි ගන්ධයයි නිසා සිතක් ඇදෙනවා. හේතු දෙකයි ඵල එකයි. නාසයත් හේතුන්ගෙන් හැදුනේ, බාහිර ගන්ධයත් හේතුන්ගෙන් හැදුනේ. ඒ දෙක නිසා හැදුණු සිතත් ඒ දෙක හේතුෙන් හැදුනේ. දිවත් හේතුන්ගෙන් හැදුනේ, රසයත් හේතුන්ගෙන් හැදුනේ. ඒ දෙක නිසා හැදුණු සිතත් හේතුන්ගෙන් හැදුනේ. නෑ කියන්න බෑ මේ ලෝකෙ කිසි කෙනෙකුට කියන්න බෑ නෑ. ශරීරයත් හේතුන්ගෙන් හැදුනේ, බාහිර පාසත් හේතුන්ගෙන් හැදුනේ. ඒක නිසා හැදෙන ඒ දෙක නිසා හැදෙන සිතත් හේතුන්ගෙන් හැදුනේ. දැන් එතකොට සංකත ස්වභාවයක් නැද්ද? හේතු ප්‍රත්‍යයෙන් නෙමෙයි හටගන්නේ. මනසත් හේතුන්ගෙන් හටගත්තේ. බාහිර අරමුණුත් හේතුන්ගෙන් හටගත්තේ. ඒ දෙක නිසා හැදෙන සිතත් හේතුන්ගෙන් හටගත්තේ. සංකත ස්වභාවයක් තියෙනවා. විපරිණාම ස්වභාවයක් තියෙනවා. විපරිණාමයි කියන්නේ වෙනස් වෙනවා. පෙරලනවා. තියෙන ආකාරයෙන් අන්න ආකාරයක් ගන්නවා. ක්ෂණයක් ක්ෂණයක් පාසා පෙරලනවා. මේ ලෝකයේ මොන ධර්මතාවය දෙක ඇසිපිල්ලම් ගන්න තරම් කාලයක් නිශ්චලව පවතිනදී කිසිම ධර්මතාවයක් නැහැ. සබ්බේ සංඛාරා නිච්ඡං කිව්ව එකයි. බුදුරජාණන් වහන්සේම ස්ථිරතන කියනවා නම් එතන හොඳයි කියලා දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ සියලු සංස්කාර ධර්මියෝ නැසෙන සුළුයි කියන කාරණය. අනිත්‍ය කියන කාරණේ අස්තිරයි කියන කාරණේ. తాවකාලිකයි කියන කාරණේ. අපිට මේක තාම තේරුන්නේ නැහැ. ඒතොර සියලු සංස්කාර ධර්මයෝ කියනකොට අපිට ගන්න තියෙන කරුණු දෙකයි. නාමයයි. ඒතොර සිත ක්ෂණයක් ක්ෂණයක් ක්ෂණයක් ක්ෂණයක් පාස්සා වෙනස් වෙනවද? ඔව්. ශරීරය ඇතුළු බාහිර සියලුම දේවල් ක්ෂණයක් ක්ෂණයක් ක්ෂණයක් පාසා වෙනස් වෙනවද? වෙනස් වෙනවා. ඒකට තථාගතයන් වහන්සේ දේශනා කරන මේ ස්වභාවයන් හතර දුක් ස්වභාවයන්. පීඩන ස්වභාවය, සංతాප ස්වභාවය, සංකත ස්වභාවය හා විපරිණාම ස්වභාවය. තියෙනවද නැද්ද ලෝකේ? හතරම තියෙනවා. එහෙනම් ඒ හතරම දුක්ඛාරය සත්‍යයටයි තියෙන්නේ. දුකේ දුක්ඛාරය සත්‍යයටයි ස්වභාවයක් තියෙන්නේ. එහෙනම් මම ඉස්සෙල්ලා ධර්ම දේශනාවලත් පැහැදිලි කළා හේතු හයකින් සත්‍යන්නේ සංසාර ප්‍රවෘත්ති අරන් යනවා කියලා. තවත් හේතු හතරක් තියෙනවා. අදත් ඒ හතර හතරක් දේශනා කරනවා. කබලින්කාර ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර. ඔකෙන් තුනක්ම නාම ධර්ම. එකක් රූප ධර්ම. මේ සත්‍ය පුච්චලය සත්‍ය කියලා අපි ගත්ත ජීවිත කියලා ගත්ත මේ ප්‍රවෘත්ති අරන් යන ඔය කරුණු හතර නිරන්තරයෙන්ම උපකාර වෙනවා. කබලින්කාර ආහාර කිව්වේ දවල්ට ගත්ත කෑම කබලින්කාර ආහාර. උදේට ගත්ත කෑම කබලින්කාර ආහාර. ඒ ගන්න ආහාර කෑලි වලට කඩලා අපි කන්නේ. ඒක නැතුව සත්‍යයට ජීවත් වෙන්න බැහැ. මේ සත් මේ ලෝකේ කිසිම සත්වයකට ජීවත් වෙන්න බෑ ඒ ආහාරය නැතුව. උපන්නා වූ සත්‍යයටත් උපදින්න ඉන්නා වූ සත්‍යයටත් මේක ඕනේ. කබලින්කාර ආහාර. කුස පිළිසිඳ ගත්ත දරුවා මවගේ පෝෂණයෙන් යැපෙන්නේ. මව ගන්න ආහාරයෙන් යැපෙන්නේ. එයාටත් ඕනේ පෝෂණය. කබලින්කාර ආහාරය පුංචි දරුවට කුසේදි ගන්නෑ. හැබැයි මව ගන්න ආහාරය එයාගේ ශරීරයට ඇතුල් වෙලා එයාගේ ශරීරය පෝෂණය වෙනවා. කබලිකාර ආහාර. ඒක ඕනේද? ඕනේ. එතකොට ඒක මොන ධර්මයක්ද? රූප ධර්මයක්. ඒක රූප ධර්මයක්. කබලිකාර ආහාර. ස්පර්ශ ආහාරයක්. ඒකත් නාම ධර්මයක්. මොකද ස්පර්ශ? ඒක කලිනොත් ජීවා. ඇහැට රූප ස්පර්ශ වුණොත් ප්‍රවෘත්තිය ගෙනියන්න පුළුවන්. නැත්තම් ගෙනියන්න බැහැ. කනට ශබ්දයක් ස්පර්ශ වුණොත් පැවැත්ම ගෙනියන්න පුළුවන්. නැත්තම් ගෙනියන්න බෑ. ඇහත් පේන්නේ නැත්තම් කනත් ඇහෙන්නේ නැත්තම් නාසයට ගඳ සුවඳ දැනෙන්නේ නැත්තම් දිවට රසක් දැනෙන්නේ නැත්තම් ශරීරයට සීත උෂ්ණ දැනෙන්නේ නැත්තම් මේකෙන් ඇති වැඩක් තියෙනවා. ආ කිසිම වැඩක් නැහැ මේක. එහෙනම් ස්පර්ශ වෙන්න ඕනද? නාසයට ගඳ සුවඳ ස්පර්ශ වෙන්න ඕනේ. එතකොට ප්‍රවෘත්තිය ගෙනියන්න පුළුවන්. නැත්තම් ගෙනියන්න බෑ. සිතුවිලි හැදෙනවා ප්‍රවෘත්තිය ගෙනියනවා. දිවට රස දැන ස්පර්ශ වෙන්න ඕනේ. එතකොට ප්‍රවෘත්තිය ගෙනියන්න පුළුවන් නැත්නම් ගෙනියන්න බෑ. ශරීරයේ පහස දැනෙන්න ඕනේ. එතකොට සිතේ ප්‍රවෘත්තියක් තියෙනවා. මනසට අරමුණු ගන්න ඕනේ. චක්කු සංපස්ස, සෝත සංපස්ස, ගාන සංපස්ස, ජීව සංපස්ස, කාය සංපස්ස, මනෝ සංපස්ස. උපදින්න ඉන්න සත්‍යයටත්, උපන්නා වූ සත්‍යයටත් මේ නාම ධර්මයේ අනිවාර්යෙන් ඕනේ. අනිත් එක මනෝ සංචේතන ආහාරය. ආහාරය. මනෝ සංචේතන මොකක්ද? මනෝ කිව්වේ මනසට. සංචේතනා කිව්වේ සිතේ ඇතිවන කර්මවලට. මනසේ සිතේ ගොඩනැගෙන කර්මවලට කියව මනෝ සංචේතන. ඉස්සෙල්ලා කිව්වා මම ඒවට හටගන්න මූල ධර්ම හයක් පසුගිය ධර්ම දේශනාවේ සිද්ධ කළා. එහෙනම් අපි කර්ම කරනවා. මනෝ සංචේතන. එතකොට ආහාරයක්ද? උපදින්න ඉන්න සත්‍යයට උපන්නා වූ සත්‍යයටත් ආහාරයක්. මනසේ සකස් වෙනා වූ චේතන, චේතන කියේ කර්මවලට. කර්ම පවතින තාක්කල් ප්‍රවෘත්තියක් ප්‍රයත්නක් තියෙනවා. මනෝ සංචේතන ආහාරය. අනිත් විඥාන ආහාරය. ඇහැ රූපය නිසා හැදෙන විඥානය නැත්තම් පවස්සන්නේ බැහැ. කනයි ශබ්දය නිසා ඇති වෙන සෝත විඥානේ ගාන විඥාන චිව විඥාන කාය විඥාන මනෝ විඥාන නැත්තම් පවත්තන්නේ ප්‍රස්මිනයි එන විඥානයක් ආහාරයක් එහෙනම් ස්පර්ශය මනෝ සංචේතන ආ විඥාන ප්‍රමණවත් සත්‍යයේ ප්‍රවෘත්තියක් ගෙනියනවද එහෙම නැත්නම් නාම ධර්මයන්ගේ ප්‍රවෘත්තියක් ගෙනියනවද නාම ධර්මයන්ගේ ප්‍රවෘත්තිය කියන එක පැවැත්ම කරන් යනවා. ස්පර්ශය කියන්නේ නාම ධර්මයක්. මනෝ සංචේතන මනසේ සකස් වෙන්නා වූ ගොඩනැගෙන කර්ම හේවත් චේතනා නාම ධර්මයක්. විඥානේ මොහත මොහත මොහත පාස ඇති වෙන විඥානය නාම ධර්මයක්. එහෙනම් මේ ආහාර හතරෙන් තුනක් නාම ධර්මයි. ස්පර්ශ ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර තුනම නාම ධර්ම. කබලින්කාර ආහාර දැන් ওই හතරෙන් එකක්වත් සත්‍යයකට අයිතිද, පුච්චලයකට අයිතිද, ජීවයකට අයිතිද? කාටද අයිති? නාම රූප දෙකට අයිති. නාම රූප දෙකක් තියෙනවා. පැහැදිලිද කියන එක. නාම රූප දෙකක්. ආහාර හතරෙන් එකක් රූප ධර්ම තුනක්ම නාම ධර්ම. පසුගිය දේශනාවේ සඳහන් කළේ විතර්ක ගැන. විතර්ක කියල කල්පනා කරනවා. ඒතර කල්පනා කරන්නේ සිතින් සිත නාම ධර්මයක් එහෙන් දැකපු රූපයක් කල්පනා කරනවා. ඒ කල්පනා කළා තමයි විවාහයට එක්කෙනෙක් හොයාගත්තේ. ඉස්සෙල්ලාම දැක්ක දවසේ විතර්කයක් ආවේ නේද? ආවනේ. ආවා. දැන් ඊට පස්සේ මොකද වුනේ විතර්කේට? ਵਿਚාරයට ගියා. ඒක සිතුවිල්ලක්. විචාරකේ ආපු ගම විචාරයට යනවා. ඒ සිතුවිල්ලක් නාම ධර්මයක්. දැන් විචාරකේ ආවා ආ එයානම් හොඳයි ලස්සනයි. ඔයාලා බලන්න ඕනේ ගතිගෙන කොහොමද දෙමව්පියෝ කවුද සහෝදරයෝ ඉන්නවද ඊට කලින් ගේපල එහෙම තියනවද දෑවැද්දට මොනවා හරි හම්බෙයිද පාවිච්චි හොයනවා net කතා කරලා බලනවා ඉතින් වටපිටාවත් ඔයාලා ඔක්කොම කළා ඊට පස්සේ කතා කරලා බලනවා කැමති ඉන්න තෙත්. දැන් විතර්ක. දැන් දැකපු ගමන් හටගත් එක විතර්කයක් විතරයි. ඊට පස්සේ විතර්ක මැරෙනකම්ම විතර්ක. මැරිලා යන ඊට පස්සෙත් ඇවිල්ලා විතර්ක. ඒ විතර්කෙන් ආයෙ ඇවිල්ලා. එහෙනම් ඒ අර විතර්කයේ කනේ අවසාන චුති ටික ඒ විතර්කයක් එක්ක. නෝනත් එක්ක ප්‍රවෘත්ති විතර්කයක් එක්ක. ඉතින් නෝන දාලෙන් බෑ ආයිතා. ඉන්නනේ. දැන් ඒකට විතර්ක හොඳයි. සිතුවිල්ලක් විතරයි නේ. රූප විතර්ක. රූප විතර්ක. අර නාම රූප දෙකට බැඳුනා සිත. මේ නාම රූප දෙකේ නාම රූප දෙකට බැඳුනා විතර්කේ. ආ. දැන් බැඳලා ඉතින් අල්ලගත්තා. දැන් ඊට පස්සේ දැන් එතන ඉඳලා ජීවිතේ කියනකම විතර්ක දෙන්නේ. විතර්කයි ਵਿਚාරයි. ශ්‍රවණ. මේ විතර්ක ඊට පස්සේ පොඩ්ඩක් එහා මෙහා වුණොත් ඉතින් ගැටීමුත් වෙනවා. රණ්ඩු සරුවලුත් වෙනවා. විතර්ක ਵਿਚාර. තමන් කැමති විදිහට හරියන්නේ නැත. ඉතින් ඉතින් ප්‍රශ්න ගැටලු. රූප විතර්ක. විතර්ක කියන්නේ නාම ධර්මයක්. රූප නාම රූප දෙක පිළිබඳව නැත්නම් බාහිර රූප. දේවල් දරවල්. රූප. තොරසිත නාම හොයන්නේ රූප, ගෙවල් දරවන. යාන වාහන, රූප, සිත, නාම. ඉඩකඩ. රූප, සිත, නාම. රූපකේ සතර මහා ධාතු. ඉඩකඩන් කියන්නේ සතර මහා ධාතු. සනේ සනේ පාස වෙනස් වෙනවා. ගෙවල් දරවල් යාන වාහන කියන්නේ සතර මහා ධාතු. සුද්දස්ඨක කලාප. යාන වාහන ඉඩකඩ මිල මුදල් කියන්නේ සතර මහා ධාතු. රාන් රෙදි මුතු මැණික් කියන්නේ. ඒ සතර මහා ධාතු. හැබැයි විතර්ක තියෙනවා. විතර්ක තියෙන්නේ. ඒවා මටයි කරගන්න. එතන ඉඳලා හොයා බලනවා. විචාර. ඒතර විතර්කයයි විචාරයටයි සිත තුළ ඉඩ දෙනවද? මොකක් වැඩෙනවා කියලාද හිතන්නේ. Taman නොදැනුවත්ම යම් ධර්මතාවයක් වැඩෙනවා සසර බඳින. සසරෙන් නිවැරදිට නෙමෙයි සසරෙන් සසරට. බදිනවා. මොකද්ද? ඒ වැඩෙන ධර්මතාවය තණ්හා. තණ්හා. තණ්හාව හින්දාමයි විතර්ක කරන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා හෙව්වද විතර්ක ਵਿਚාරය මොනවා පිළිබඳවද හොයා බැරි? මොනවා පිළිබඳවද කල්පනා කරුවේ? කොතනද එහෙම සඳහනක් තියෙන්නේ? කිසිම දෙයක් ගැන හොයා බැලුවේ නැහැ. කිසිම දෙයක් ගැන කල්පනා කරන්නේ නැහැ. කල්පනා කරන්නේ අද කල්පනා කරා නම් මහා කරුණා සමාපත්තියට සමවැදිලා ඒ කල්පනා කරන්නේ ලෝක සත්‍යයේ අර්ථය පිණිස. මං අද කාටද යහපතක් කරන්නේ? අපි කල්පනා කරන්නේ මොකක්ද? උදේක නැගිටලා තියෙන දෙයට තව ටිකක් එකතු කරගන්නේ කොහොමද? ඒකනේ අපි කල්ප විතර්ක. ඊට පස්සේ ඒ පිළිබඳව વિચાર හොයා බලනවා. කොහොමද ඒක කරන්නේ? දැන් බුදුරජාණන් වහන්සේ එහෙමද? නැහැ. ඒතර රහතන් වහන්සේලාට විතක්ක ਵਿਚාර නැහැ කියන්නේ ඒක ක්‍රියාසිට විතරයි කියන්නේ. විතරකත් නැහැ, ਵਿਚාරත් නැහැ. හොයන්න බලන්න කිසිම රැස් කළා ගත්ත දෙයක් නැහැ. රහතන් වහන්සේලා ගාව. කිසිම දෙයක් ලං කරගෙන නැහැ. තොන් සිවුරයි පාත්‍රයයි විතරයි. පියාපත් බර විතරයි. ආසේ ඉගිල්න කුරුල්ලෙකුට කොච්චරක් බර තියෙනවද? පියාපත් දෙකේ බර විතරයි. ඒ වගේ තමයි බුද්ධ ශ්‍රාවකයන්ට පියාපත් බර විතරයි කිසි දෙයක් නැහැ. දැන් කටියට කොච්චරක් දේවල් තියෙනවා. කෑමක් කිය උදේ පාන්දර නැගිට ගමන් පටන් ගන්න අර නාම ධර්මයන් පටන් ගන්නවා රූප ධර්මයන් හා නාම ධර්මයන් හොයන්න විතර්ක රූප විතර්ක හොයනද නැද්ද අමුදරු අමුදරු කියන්නේ නාම රූප දෙකක් නෙමෙයිද ඒ පිළිබඳව නෙමෙයිද ආයෙ හොයන්නේ ඒතර රූප පිළිබඳව ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් රන් රිදී මුතු මැණි කඹුදරුවෝ උදේට හැන්ද වෙනකම් කරන්නේ ඔක්කොම තමයි. ලොකු දුවලගෙදට උදේ ගියා දවල්ට යනවා කන්න පොඩි දුවලගෙදට. හැන්දට යන පොඩි පුතාගෙද නිතේ ටිකක් බීලා අර ගෙදරට එන්න නිදාගන්න. කවන්නේ හොඳයි. දැන් විතර්ක විචාර. අල්ලගෙන දින්නේ අතහැරලා දින්නේ. ඔව්. අවුරුද්දට නාවනම් අමනාපයි. ආවනම් හොඳයි. හැබැයි මේ අවුරුද්දට එමෙන්න හම්බුන්නේ නැහැ. එහෙනම් අමනාප වෙන්නත් ඕනේ නැහැ. දන්න එන්න හම්බුනේ ඇයි කියලා. ඇඳිරි නිස්ස දාලා. ඔව්. ඒක නිසා එහෙනම් අපි ඒතර විතර්ක කියන්නේ සිතුවිල්ලක් විතරයි. නමුත් අපි මේවා විතර්ක කරන්න ගිහිල්ලා අපි මොකද කරගන්නේ? නොදැනීම ධර්මතාවයක් වැඩෙනවා. වැඩෙන ධර්මතාවයේ ස්ථානාවයි. එතකොට තණ්හාව වැඩි වුණොත් සසරෙන් සසරට. තණ්හාව අඩු වුණොත් බණ කියන්නේ සසරෙන් නිවනට. එහෙනම් විතරකයේ කියන නාම ධර්මයට සිත තුළ ඉඩ දිය යුතුද? සිතෙන් අයින් කළ යුතුද? ආ ඒකට දාන්න. සිතට සහැල්ලුවක් දෙන්නේ. සිතට සහනයක් දෙන්නේ, සුවයක් දෙන්නේ. හැබැයි දැන් ඒක කරන්න බෑ. අර මං කියවනේ ඉස්සෙල්ලාම දැක්ක ගමන් වැදුණානේ සිත. විතර්කයක් පටන් ගත්තා. එතන ඉඳලා විචාර ඉතින් දැන් ඉතින් ගෙදරට ගෙනලා තියෙන්නේ දැන් ඉතින් දෙන්න තුන් දෙනා වුණා තුන් දෙනා හතර දෙනා වුණා දැන් ඉතින් කරන්න දෙයක් නැහැ දැන් ඉතින් විතක්ක ਵਿਚාරම තමයි දැන් ඔක ඉවර කරගන්න කොහොමද දැන් හැම සමහර දෙනාට හිතිලා තියෙනවා අපෝ මේක නොකරගත්තා නම් හොඳයි කියලා තේරෙන්නේ මේකෙන් නිදහස් වෙන්න පුළුවන් නම් මං ඒක යනවා මහාන වෙන්න කියලා සමහර අපිත් එක්ක ඇවිල්ලා කියනවා. හැබැයි දැන් බෑ. අර කතාවක් තියෙනනේ බැඳගත්ත බෙරේ මොකද්ද කරන්නේ? ගහලා බිම කියන්න. නේ බැඳගත්ත. ඒ වගේ තමයි එහෙනම් අපි විතර්ක වලට ඉඳ දීලා අපිට වෙලා තියෙන යහපතක්ද අයහපතක්ද මේ නාම ධර්ම වලට සිත තුළ වැඩෙන්න ක්‍රියාත්මක වෙන්න ඉඩ දීලා අපි මොනවද කරගත්තේ? ශබ්ද විතක්කත් ඒ වගේ. කල්පනා කරනවා. ශබ්ද ගැන අමීරි ශබ්ද ගැනද කල්පනා කරන්නේ මිහිරි ශබ්ද ගැන. අමීරි ශබ්ද ගැනත් කල්පනා කරනවා. ගේ පිටිපස්සේ අලිය අලිය කෑ ගැහුවොත් ඒ ශබ්ද විතර්කේ මොකක්ද? ගැස්සිලා හැරෙන්නේ. ආ ගෙදර ඔක්කොටම කතා කළා දොරවල් channel ටිකක් තරලා ටෝච් ගහලා දැන් මොකක්ද වෙලා තියෙන්නේ? ශබ්ද විතර්ක කල්පනා කරනවා. ඒ විතර්කයට කැමති නැහැ. එතකොට එනවා එතනදී එකක් සිතට. ඒ තමයි දේශය කියන එක. දැන් අලියා ගේ පිටිපස්සට ආපුවාම කරුණාව මෛත්‍රියද දක්වන්නේ. කීයටත් කරන්නේ. තරහක්මයි කියන්නේ. ඔව්. එහෙනම් එතකොට බලන්න මේ විතරකය. ශබ්ද විතරක. කනට වැටුනේ අලියා කෑ ගන්න ශබ්දය. විතරකයක් කාලා කල්පනා කරු. දැන් හඬ මිහිරි හඬක් ආවම ලස්සන හඬක් මිහිරි හඩක් ආවම ආයක නම් හොඳයි. ඒ විතර්කයට ඉඩ දෙන්න. ඒකත් ගන්න. ඒතර ගන්නෙ මොකද්ද? ලෝභයත් ගන්නවා, ද්වේෂයත් ගන්නවා. හඬ මිහිරි නම් ලෝභයෙන් ගත්තා, අමිහිරි නම් ඒක එතන මෝහයක් තියෙනවා. ඒසොට එතන මෝහයක් තියෙනවා. ආසාවක් තියෙනවා, තරහක් තියෙනවා, මෝහයක් තියෙනවා. එතකොට මොනවද හැදිලා තියෙන්නේ? අකුසල මූල ධර්මම හැදිලා තියෙන්නේ. ඒතර සබ්දේ විතර්කයක්. නෑ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ දැකන දැක. දිත්තේ දිට මත්ත. සුතේ සුතේ සුත මත්ත. දැනුණා නම් දැනුණ විතරයි. නාසයට ගඳ සුවඳ දැනෙන. හැබැයි විතර්කය. සුවඳ මොකේ? නාසයෙන් වෙන්නේ සුවඳ. ගඳ අප්‍රියයි. අමනාපයි. අකමැති. බැහැර කරන්න හදන්නේ. මිහිරි සුවඳට ප්‍රිය කරන්නේ කැමති. ඒ විතර්කයමයි හොයන්නේ. උදේට හැන්ද වෙනකම් හොයනවා. රස විතර්ක. ඒතර රස විතර්කය කියන්නේ නාම ධර්මයක් හොයන්නේ. ඒ සිතුවිලියෙන් හොයන්නේ ගන්ධ ගන්ධ කියන්නේ රූප ධර්මයක්. නාම ධර්මයන් විසින් රූප ධර්මයන් හොයනවා. නාම ධර්මයන් විසින් නාම ධර්මයන් හොයනවා. අර මානසික ප්‍රවෘත්තිය දැන් අර අරමුණ ඉටු වුණාම සොම්නස් සතුටේ. ආ ඒ සිත හොඳයි. සොම්නස් නම් සිත හොඳයි. ධම්නස් නම් අපෝ ඒ සිතට කැමති නැහැ. ඒක හරියන්නේ. දැන් රස විතරක. රසයේ කිව්වේ ඒ සතර මහා ධාතු. විතරක කිව්වේ කල්පනා කරනවා. දවල්ට කාපු ටික රැට කන්න බෑ ඔකට. උදේට කෑනවා තුන් වේලම මේවම කන්න පුළුවන්. බෑ. හරියන්නේ. ඒ අර විතරකේම නෙන්නේ උදේ ආපු විතර්කයම තමයි දවල්ට. ඒක හරියන්නේ වෙන විතර්කයක් ඕනේ. ඊට වඩා ප්‍රණීත එකක්. නේද? රස විතර්ක. දැන් ඒක ඒක නැත්තම් අමනාපයි. තරහක් එනවා සිතට. ගැටෙනවා. ඒතර ලෝභයක් තියෙනවා. දේශයක් තියෙනවා. ඒතර ලෝභයක් තියෙනවා නම් දේශයක් තියෙනවා නම් මෝහය අයින් වෙලා කියලා දීතන. නෑ මෝහයක් තියෙනවා. ඉතින් තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ලෝභයෙන් අවසානයේ නිවන කියන්නේ. දැන් අපි එහෙනම් නිවන හොයන්නේ කොහොමද? ලෝභයේ අවසානයේ නිවනයි. දේශයේ අවසානයේ නිවනයි. මෝහයේ අවසානයේ නිවනයි. ලෝභ දේශ මොහ මේ අවසානයේ නිවනයි. ලෝභය නිසා මේ නැවත දීලා ඉවරලා නැවත හොඳ තැනකට යන්න හදන්නේ. එතකොට අලෝභයේ අධ්‍යේශයයි අමෝහයත් ඉවරයි. මේ සත්‍යය යථාර්ථය දැක්කම අලෝභයේ අධ්‍යේශය අමෝහයයි ඒවත් අවසන් වෙනවා. එතකන් ඕනි හැබැයි. අලෝභය, අද්වේෂය, අමෝහයත් ඕනි, ප්‍රඥාව ඕනි, ධර්මය අවබෝධ කරගන්න ප්‍රඥාව ඕනි. කරුණා මෛත්‍රියත් ඕනි. මේවා සිත තුළ වැඩෙන කුසල්. ඒවා සිත තුළ ඇති කරගන්න. වර්ධනය කරගන්න. එහෙනම් ගන්ධ විත රස විතර්ක. ඒතර බුදුරජාණන් වහන්සේ විතර්ක කර කර රසය හෙව්වද? කොහොමද? කොහොමද තියනවද දානෙකට මේ දේ හදලා දෙන්න කියලා ආරාධනා කරපු තැනක්. රහතන් වහන්සේලා මේ මේ දෙයක් හදලා දෙන්න දානෙට කියලා. නෑ කිසිම තැනක නෑ සදානක් නෑ. පාත්‍රයට වැටුණ දෙයක් දෙයක් එදී ගත්තා. අර භයානක රෝගයක් වැළඳිච්ච ලාදුරුනේ දෙකට කියන්නේ. ඒ රෝගයක් වැළඳිච්ච පුච්චලෙක් යටින් පාත්‍රයට දම් බෙදුව රහතන් වහන්සේ නමකට. ඇඟිල්ල ගැලවිලා වැටුනේ පාත්‍රය ඇතුළට. පුරුක් පුරුක් නැහැලෙන්නේ රෝගී. ඒතර ඇඟිල්ල ගැලවිලා වැටුනේ පාත්‍රයට. දාන පාත්‍රය අනිත් පැත්ත හැරෙවද? නැහැ. ඒකට පින්දිලා පවුදියා. අයිනකින් වාඩි වෙලා ඇඟිල්ල අරගෙන පැත්තකින් කියලා දානි වැළඳුවා. කවුද කරන්නේ ඔක? හා? ඒ නරක වෙච්ච ඇඟිල්ල ඇඟිලි ටිකෙන් අරන් පැත්තකින් කියලා දානි ටික වැළඳුවා. කිසිම අහිතකින් නෙමෙයි. බොහොම සද්ධාවෙන් අර පුච්චලයට පින් දුන්නා. පුළුවන් ද කරත්. ඇයි? බෑ ලෝභයක් තියෙනවා, දේශයක් තියෙනවා. තියෙන නෑ සතර මහා ධාතු. ඇඟිල්ල සතර මහා ධාතු. පාත්‍රය සතර මහා ධාතු, පාත්‍රයට වැටුණු දේ සතර මහා ධාතු. ඒ තුනේම දැක්කේ නෑ වෙනසක්. මේක නරක වෙච්ච ඇඟිල්ලක්, මේක පාත්‍රය, මේක ආහාර කියලා වෙනසක් දැක්කේ නෑ. සතර මහා ධාතු සතර මහා ධාතුන්ගේ පැවැත්මට උපකාර පිණිස දාණය ගත්තා. ගැටලුවක් නැහැ. එතකොට රස විතක්කන. විචාර හොයලා බැලුවද? විතර්කයට ගියොත් විචාරයට යනවා. පොට්ටබ්බ විතර්ක. විතර්ක කියන්නේ සිතවිල්ලක්, සිතවිල්ල කියන්නේ නාම ධර්මයක්, පොට්ටබ්බ කියන්නේ සීත උෂ්ණ දෙක පහස. දැන් පහසමනේ හොයන්නේ නේ. දැන් ඇඳක නිදාගත්ත පුච්චලයකට බිම නිදාගන්නම බෑ. ඇඳක්ම ඉවනේ කොහේ හරි ගිහිල්ලා හොයන. විශ්‍රාම ශාලාවකට කියලා නිදාගන්න ඇඳම තමයි හොයන්නේ. ඇඳක් මොනේ. බිම නම් කියන්නේ බෑ කීයට. ඒ පහස හොයන. සීතල උෂ්ණ දෙක ඒකේ බින්දනේ ලැබුපය යන යන තැනේ දෙක හොයනවා. සීත වෙලාවට උෂ්ණ හොයනවා. උෂ්ණ වෙලාවට සීත හොයනවා. දෙක නැත්තම් ගැටෙනවා. ඒ අවස්ථාවට ඉදේ නැත්තම් ගැටෙනවා මනාප වෙනවා තරහ වෙනවා කොහොම මෙතන ඉන්න බෑ හරි රස්නේ මෙතන ඉන්න බෑ හරි සීතලයි කොහොමද මෙතන ඉන්නේ දැන් කල්පනා කරනවා සිත නාම ධර්මයක් අර රූප ධර්මයන් පිළිබඳව කල්පනා කරනවා නාම රූප දෙකක් නෙමෙයිද තියෙන්නේ කල්පනා කරන පුච්චලෙක් ඉන්නවද සත්‍යයක් කියන සිතුවිල්ලක් එනවා ඒක නාම ධර්මයක් අර රූප ධර්මයන් ගැන හිතනවා පොට්ටබ්බ විතක් ධම්ම විතක්ක. ධම්ම විතක්ක කියන්නේ නාම රූප දෙකම පිළිබඳව කල්පනා කරනවා. විඳපු වේදනාවන් පිළිබඳව කල්පනා කරන්නේ අද තරුණ කාලේ විඳපු හැම කියනවා සමහර අය රස කර කර කියනවා. මම තරුණ කාලේ කරන්න ඕනේ වන ඔක්කොම කෙරුවා කියලා. එහෙම කියන සමහර අය. ඔව්. කියනා නේද? එතකොට මොනවද කියන්නේ? අන්න ධම්ම විතක්ක. ඒවා කල්පනා කළා දැන් සතුටක් සොම්නසක් ඇති කරන ආස්වාදයක් සිතින් වින්දනය කරන. ඒක නාම ධර්මයක් විතරයි, සිතුවිල්ලක් විතරයි. ඒතර වින්දනයේ විඳීපු වින්දනයේ ඩායි ලැබපු සතුට ඒකත් නාම ධර්මයක් විතරයි. මේ සොම්නස්සහගත සිතත් නාම ධර්මයක් විතරයි. ඒ සිත නිසා ඒ සිත ඉවල ඇති වෙලා නැති වුණා. නමුත් ඒ සිත තාම සිතේ අනුගත වෙලා තියෙන සිතට මොලේ ශෛල අතර හොඳට තැන්පත් වෙලා තියෙන සිතුවිලි. ඒ සිතුවිල්ලක් අරන් තමයි අර වචන කියන්නේ. මම හොඳට සැප වින්දා තරුණ කාලේ. මම පොඩි කාලේ හොඳට සැප වින්දා. නැත්නම් මම පොඩි කාලේ හරියට දුක් වින්දා. එතකොට ඒ දුක පිළිබඳව තේරිලා කී කියන්නේ. දුක් වේදනා. ඒතර වේදනා පිළිබඳව විතර්ක කරනවා. විතර්ක කරන්නේ මනසින් ඒකත් නාම ධර්මයක්. වේදනාවත් නාම ධර්මයක්. සංඥා සංඥාව කියන්නේ නාම ධර්මයක්. විතර්ක කියන්නේ පාට අතීතයේ දැකපු පාට වර්ණ දැන් මේ මොහොතේ දැකලා හඳුනා ගන්න. දැන් අපේ සිතට දීලා තියෙනනේ නිල් පාට නිල් පාටයි කියලා. නමුත් නිල් පාට එකක් නෑ ඔගේ තියෙන සතර මහා ධාතු. කහ පාට සුදු පාට වර්ණ. ඇහැට පේන්නම වර්ණයම තමයි පේන්නේ. කිසි දෙයක් පේන්නේ නමුත් අපි සංඥාවෙන් අරගෙන තියෙන මේ බෞද්ධ කොඩිය ගත්තොත් දැන් මේකේ නිල් පාට කහ පාට රතු පාට සුදු පාට තැඹිලි පාට කියනවා. වර්ණය පේන්නේ අපිට. කොඩියක් උතන නෑ. වර්ණ පහ තියෙනවා. එහෙනම් ඒ ගන්නෙ මොකෙන්ද? සංඥාවෙන්. ඒතර සංඥාව කියන්නේ නාම ධර්මයක්. විතර්කය කියන්නේ නාම ධර්ම. නාම ධර්මයන් විසින් නාම ධර්මයන් මෙනෙහි කරනවා. කුච්චලේකට මෙනෙහි කරන්න බෑ. සංස්කාරයන් විසින් සංස්කාරයන් මෙනෙහි කරන්නේ. මේ ඇති වෙන සිතුවිල්ල අර සිතුවිල්ලත් එක්ක සම්බන්ධ කරන්නේ. එදා දැකලා හඳුනාගත්ත සිතුවිල්ලත් එක්ක දැන් සම්බන්ධ කරනවා. සංඥා. නේ? තර සංඥා අපි මේක කලින් කිව්වා විස්තර කළා සංඥා හයයි ලෝකේ තියෙන රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. ඒතර මේ නාම ධර්මයන් නාම ධර්මයන් මෙනෙහි කරනවා, විතර්ක කරනවා. පුච්චලේකට කල්පනා කරන්න බෑ. හැබැයි මේ ටික නොතේරෙන නිසා අපි හිතන අපි තමයි මේක කරන්නේ. අපි තමයි මේ කල්පනා කරන්නේ. ධම්ම විතක්. ඒකට කරපු කුසල අකුසල පිළිබඳව කල්පනා කරනවා. සමහර අය කියනවා මම කලින් නම් ගොඩක් පව් කරුවා දැන් නම් කරන්නේ කියලා කියනවා. ඔව් මම නම් හොඳට පින් කරගෙන තියනවා කියලා සමහර අය කියනවා. කියනවනේ. ඒ සංස්කාරයන් මෙනෙහි කරන. සංස්කාරයන් කියන්නේ නාම ධර්මයක්. ඒතර දැන් පවතින උසිතෙන් විඥානේ අර විතර්ක නැමැති නාම ධර්මයත් එක්ක සම්බන්ධ කරනවා. නාම ධර්මයන් නාම ධර්මයන් මෙනෙහි කරනවා. පුච්චලයේ කරන එකක් නෙමෙයි කුසල කුසල් කියන එක. ඒක තමයි මම මුලින් සඳහන් කළේ මනෝ සංචේතන ආහාරය කියලා. මනසේ සකස් වෙනා චේතනාව. අර විතර්ක කරලා විචාර කරලා ඒ ගොඩනගා ගන්න බලවත් සිතුවිල්ල මනෝ සංචේතන. මනසේ සකස් වෙන චේතනාව හේවත් කර්මයක් වශයෙන්. ඒ අනුව ප්‍රවෘත්ති එතකොට නාම රූප දෙකේ ප්‍රවෘත්තියක්ද තියෙන්නේ සත්‍යයේ පුච්චලයේ ප්‍රවෘත්තියක්ද තියෙන්නේ සත්‍යයක් නැහැ පුච්චලයක් නැහැ ජීවෙක් නැහැ නාම රූප දෙකේ ප්‍රවෘත්තියක් තියෙනවා. ඒතර මේ නාම රූප දෙක පිළිබඳව අනවබෝධය නිසා නේද මේ මම කියන වචනේ අපි පාවිච්චි කරන්නේ. හැබැයි සම්මුතිය ජීවත් වෙන්න මම කියන වචනේ ඕනේ. මගේ කියන වචනයත් ඕනේ. අපේ කියන හැඟීම ඕනේ. ස්වාමිය භාර්යාව කියලා වෙන් වශයෙන් හඳුනා ගන්න ඕනේ. දරුවා කියලා හඳුනා ගන්න ඕනේ. හැබැයි ඒක සම්මුතියෙන් විතරයි. සම්මුතියෙන් එහා පැත්තට යන්න ඕනේ අපි මේ ධර්මය අවබෝධ කරගන්න, ධර්මයේ තේරුම් ගන්න, ධර්මයේ වටහා ගන්න නම් සම්මුතිය තුල ජීවත් වෙලා මනස තියන්න ඕනේ. පරමාර්ථය. යථාර්ථය, පරම සත්‍යය මනස තියන්න ඕනේ. එතකොට මේ ධර්මයත් අවබෝධ කරගෙන අපට මේ නාම රූප දෙකෙන් ගැලවෙන්න පුළුවන් මේ නාම රූප දෙක හදාගත්තේ මගේ සිත තුළ ගොඩනැගිච්ච සිතුවිලි විතරයි තව එක්කෙනෙක් මගේ සිත තුළ වෙන මගේ සිත තුළ කර්ම හදන්න බෑ හැබැයි එයා නිසා කර්ම හදාගන්න පුළුවන් Tamanට Taman මේ ටික දන්නේ නැත්තම් තව කෙනෙක් නිසා Tamanට කර්ම හදාගන්න පුළුවන් ඒ තව කෙනෙක් කරපු අරියාදුවක් යම් අකටයුත්තක් නිසා Tamanගේ සිත තුළ ද්වේෂය වැඩෙනවා තමන්ට අරියාදුවක් කළා නම් තමන්ට අනර්ථයක් කළා නම් තමන්ට කරදරයක් කළා නම් තමාව අපහසුතාවයකට පත් කරා නම් ඒ නාම රූප දෙක පිළිබඳව තමන්ගේ ශුද්ධිය තුළ ඇති වෙන්නේ ද්වේෂයක්. එතකොට අපි හිතන එයා ආර්යයන්ට එක තරහයි. දැන් කවුද කායකද තරහ වෙලා තියෙන්නේ? කවුද කායකද තරහ වෙලා තියෙන්නේ? මේ නාම රූප දෙක අර නාම රූප දෙකත් එක්ක තරහයි. දැන් ඒ ශරීරයේ තියෙන්නේ සතර මහා ධාතු. හා ඒ සිතුවිලි විතර්ක. දැන් මොනවද එයාගේ විතර්ක හේවත් සිතුවිලිත් එක්ක තරහ වෙනවද? ඒ නැත්නම් ශරීරයේ ඇතුළත් වෙලා තියෙන සතරමා ධාතු එක්කම නප වෙනවද? ආ සතරමා ධාතු එක්කම නප වෙනවද? කායික දමනප වෙන්නේ. ඇයි? අමනාප වෙනවා. අමනාප වෙන්නේ සත්පුජ්‍යල සංඥාව තුළ. එයත් එක්කම නප, එයත් එක්ක තරහයි. එතකොට කෙනෙක් ඉන්නවද තරහ වෙන්නේ? තරහ වෙන්න කෙනෙක් ඉන්නවද? කෙනෙක් නැහැ. හැබැයි මම තරහයි. එහෙනම් ඇහුවත් කායිකද තරහ කියලා ධර්මානුකූලව පෙන්වලා දීලා ඇහුවත් වා මේ කායිකද තමයි තියෙන්නේ සුද්ධාෂ්ටක කලාපයක් ඒවා සතර මහා දහසක්. ආයෙන පටවි ධාතුවත් එක්ක තරහද? ආපෝ ධාතුවත් එක්ක තරහද? තේජෝ ධාතුවත් එක්ක තරහද? වායෝ ධාතුවත් එක්ක තරහද? නැත්නම් කායිකද තරහ? නැත්නම් හතරම එක්ක තරහද? ආ එහෙම නැත්නම් එයාගේ අර සිත තුළ ගොඩ නැගින අර විතර්කවලත් එක්ක ඒකත් එක්ක තරයි. එයාගේ විතර්කය හදාගත්තා නම් ඒක ඒ අනුව එයාගේ රූප ටික වෙනස් කරගනි හදාගනි. මං යත් එක තරහ වුණාම කාටද පාඩුයි? කල්පනා කළ බලන්න. මේ නාම රූප දෙකක් කරන අනර්ථය. මේ අකටයුත්ත. මේ අසාධාරණයි. නාම රූප දෙකක් කරන. ඒ ටික හරියට තේරුම් ගන්න ඕනේ. හරියට තේරුම් ගත්තොත් එහෙනම් විතර්ක කරනවා නම් ඒකවට එනවා. එයාගේ පස්සෙන් තවත් නාම ධර්මයක්. විචාර හොයනවා බලනවා. හොයනවා බලනවා. නැද්ද? විතර්කයක් ආපු ගමන් එන්නේ මේ දෙන්න හරි සම්බන්ධයි. මේ නාම ධර්ම දෙක. ඒ නිසා තමයි අප ළඟට aran තියෙන්නේ. විතක්ක ਵਿਚාර. එක ළඟට aran තියෙන එකයි සතගතයන් වහන්සේ. දැන් විතර්කයක් ආපු ගමන් විචාරය සොයා බලනවා. රූපයක් ආවනම් විතර්ක කරා නම් ඒ රූපය පිළිබඳව හොයා බලනවා. සබ්දයක් ආවනම් කල්පනා කරනවා නම් සබ්දයක් පිළිබඳව ඒ පිළිබඳව හොයා බලනවා. ගඳ සුවඳක් දැනුණා නම් ඒ පිළිබඳව හොයා බලනවද නැද්ද? සෑම ඉතින් ඒක සිතුවිල්ලක් විතරයි. නාම ධර්මයක් විතරයි. රස විතර්ක. ඒකට විතර්කයක් ආපු ගම හොයල් හොයනවා. බලනවා. මේක කොහමද හැදි? මේ රසේ කොහමද ආවේ? ඔයා බලන්න. පොට්ටබ්බ විතක පහස විඳ පහස පිළිබඳ විතර්කයක් ආවනම් ඒකට සොයා බලන්න. නැවත විඳින්නේ කොහොමද? සොයා බලන්න. ධම්ම විතක්. ඒ ආරමුණ ඉතු වුණා නම් එතන හොයනවා බලන්න. සොයා බලන්න. එහෙනම් විතක්ක ਵਿਚාර කියන ඒ ධර්මතාවයන් මොන ධර්මතාවයන්ද? නාම ධර්මයන්. ඒක අපි මේක කලිනුත් කතා කරලා තියෙනවා නාම ධර්මයන්ගේ ආයශ කොච්චරයි. එක චිත්තක්ෂණේ. දැන් බලන්න මේ එක චිත්තක්ෂණය තුළ ඇති වෙන මේ විතර්කයටයි ਵਿਚාරයටයි අපි සිත තුළ ඉඩ දීලා තියෙන නිසා අපි මොනතරම් විනාශයක් අපි කරගන්නවද? ඒක විතක්ක ਵਿਚාර දෙකෙන් අයින් වෙන්න. හැබැයි මේ විතක්ක ਵਿਚාර දෙක ඕනේ. ධර්මය අවබෝධ කරගන්න විතක්ක ਵਿਚාර දෙක ඕනේ. ප්‍රථම ධානයේදී විතර්කය අයින් වෙනවා. ධ්‍යාන මට්ටමින් යනකොට පංචම ධ්‍යාන අපි අහලා තියෙනවා ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන, පංචම ධ්‍යාන කිය. ඒතර ඒකේ තියෙනවා විතක්ක, ਵਿਚාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධ්‍යාන. දෙවෙනි ධ්‍යානයේදී විතර්කයයි වෙන කල්පනා කරන්නේ. විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව. විචාරශා බැලීමක් විතරයි තියෙන්නේ. එතන ඉඳලා පටන් ගන්නවා ඉස්සරහ ප්‍රවෘත්තිය. ඒතර තුන්වෙනි හතරවෙනි ධ්‍යානයට යනකොට සුඛ ඒකාග්‍රතාව විතරයි තියෙන්නේ. ශරීරයට සැපයක් දැනෙනවා සිත තැනක එක තැනක නැවතිලා පංචම ධාන උපේක්ෂා සහගතයි සිත නාම ධර්මයේ නිවීම හැබැයි ඒ නිවීම බුදුරජාණන් වහන්සේ අනුමත කළේ නැහැ ධානයක් උපදවල ධානය ස්වය තුල මනස සැහැල්ලුවෙන් තියෙන එක තථාගතයන් වහන්සේ අනුමත කළේ නැහැ ඒක తాවකාලික වශයෙන් හොඳයි කිව්වා ඒක తాවකාලික වශයෙන් නීවරණ වලින් බැහැරව මනස සැහැල්ලුවක් ලබන්න හොඳයි. හැබැයි නිවන් පිණිස පවතින්නේ නැහැ. නිවන් පිණිස පවතින්නේ නැහැ. නිවන් පිණිස පවතින්නේ විතක්ක ਵਿਚාර අතහැරපු දාට. විතක්ක ਵਿਚාර අතහරින්නේ මේ නාම රූප දෙකේ යථා ස්වභාවය අවබෝධ කරගත්ත දාට. නාම රූප දෙකේ ස්වභාවය අවබෝධ කරගත්ත දාට විතක්ක ਵਿਚාර අයින් වෙනවා එදාට එනවා තථාගතයන් වහන්සේ අර දාරුචිරියට දේශනා කරන්නේ දාරුචිරිය. බොහොම දුරේ ඉඳලා දරපතුරුනේ ඇඳගෙන හිටියේ. එයා කිව්වේ එයා රහතන් වහන්සේ නමක් කියලානේ. නේ. සියලුම දේවල් අතහැරියාම රහත් කියලා හිතනවනේ. ඉතින් එයා හිතේ ඔක්කොම දේවල් අතහැරියාම එයා රහත් කියලා. ඒකට ඇඳුමට තිබ්බේ මොනවද? දර පතුරේ තමයි දාරුචිරිය කියලා කිව්වේ. හැබැයි බුද්ධ කියන වචනේ හවුණු ගම සංසාර පුරුද්දට ආවා. සත්පුම් ගානක් පයින් ආවේ. ඇවිල්ලා පින්ඩ පාතේ වඩිනවා. දාරුචිරියට හම්බුණා. ස්වාමිනේ මම බොහොම දුර ඉඳලා ආවේ. ඔබ වහන්සේ බණ ටිකක් අහන්න මට බණ ටිකක් කියන්න. නෑ බණ කියන වෙලාවන් නෙමෙයි දැන් මම පින්ඩ පාතේ යන්නේ. ඊට පස්සේ ඔබ වහන්සේ පින්ඩ පාතේ ගිහින් එනකම් මං ජීවත් වෙයිද? මට ඒක කියන්න වෙයි ඉතිසලා මම මැරෙයිද? ඒක නිසා මට ඔබ වහන්සේ බණ ටිකක් කියන්න. දෙවෙනි වරටත් කිව්වා. තුන්වෙනි වරට ඉල්ලපුවාම තථාගතයන් වහන්සේ දාර්ශනිකය කියනවා ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ මට ගොඩාක් විස්තර දේශනාවක් අවශ්‍ය නැහැ. මට කෙටියෙන් බණ පොඩ්ඩක් කියන්න. එහෙනම් දැක්කන දැක්ක කියලා ගන්න කිව්වා. ඇහුණා නම් ඇහුණක් කියලා ගන්න කිව්වා. ඇහුණා නම් ඇහුණක් කියලා ගන්න කිව්වා. දැනුණා නම් දැනුණා කියලා ගන්න කිව්වා. දිත්තේ දිත්තමත්තා, සුතේ සුතමත්තා, මුතේ මුතමත්තා, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තා. ඔය ඇති කිව්වා. කියනකොටම රහත් කියලා ඉවරයි. කියනකොටම රහත් කියලා ඉවරයි. ඇයි? විතර්කයටත් ඉඩ නැහැ. රූප විතක්ක රූප ਵਿਚාර අයින් කරා. ශබ්ද විතක්ක ශබ්ද ਵਿਚාර ඒ සිතුවිලි වලට ඉඩ දුන්නේ නැහැ. සිතුවිලි වලට. ගන්ධ විතක්ක ඒ ਵਿਚාර වලට ඉඩ දුන්නේ නැහැ. රස විතක්ක රස ਵਿਚාර ඒවට සිත තුළ ඉඩ දුන්නේ පොට්ටබ්බ විතක්ක පොට්ටබ්බ ਵਿਚාර ඒකට සිත තුළ ඉඩ දුන්නේ ධම්ම විතක්ක ධම්ම ਵਿਚාර ඒවට සිත තුළ ඉඩ දුන්නේ එතකොට සිත කොහොමද දැන් විතක්ක විතර කරපුවාම කරන්න ගියාම සිතට සැහැල්ලුව දැනෙනවද? තියනවද සැහැල්ලුවක්? ද සිත අපහසුද? විතක්ක ਵਿਚාරේ නැතන සිත පහසුද අපහසුද? කල්පනා කරලා බලන්න. අපහසුයි. හොඳයි විතර්කයක් නැත්තම් ਵਿਚාරයක් නැත්තම් හ්ම් ඉතින් පහසුව ළඟ තියාගෙන අපහසුයෙන් ඉන්නේ. පහසුව ළඟ තියෙනවා අපහසුයෙන් ඉන්නවා. ඇයි ඒක තමයි අවිද්‍යාවයි තණ්හාවයි. ඒ දෙක නැති කරන්න තමයි බුදුරජාන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළේ. එහෙනම් එතකොට දාර්චිරිය රාත්‍රී ඉවරයි. දැන් මහාන කරන්න ඕනේ. ඔබ වහන්සේගේ ශාසනය මම මහාන කරන්න කිව්වා. දැන් පිළිකර නැහැ. මහාන කරන්න. පිළිකර පූජා කළා නේද සංසාරේ? පිළිකර හොයන්නේ කිව්වා. දැන් පිළිකර හොයන්න ගියා. දැන් හොයන්න ගියේ දාරුචිරි කියන පුජ්‍යලයක් නෙමෙයි අර නාම රූප දෙක තමයි ගියේ. දැන් පිළිකර හොයන්න ගියාම එදා පැටිය බිහි කරපු එළදෙනේ කැනලා මැරුවා. දැන් මේක අර පින්නපාති බුදුරජාණන් වහන්සේත් එක්ක ඥානික ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට මේ පණිවිඩය සැලකලා. මේ ඊ타මත්ම කෙටියෙන් ධර්ම දේශනාව ශ්‍රවණය කරලා ශාසනය පැවිද්ද ඉල්ලලා ගියා මේ පුච්චලයට මේ එළදෙනක් නලා දැන් ජීවිත අක්ෂරපත් කරලා තියෙනවා. එයාගේ ගතිය කොහොමද කියලා ඇහුවා. බුදුරජාණන්. මහණෙනියා කටයුත්ත කලියුත්ත කරලා ඉවරයි කිව්වා. එයා පිරිනමක් පැවතිවා. එතකොට බලන්න රහත් වෙන්න කොච්චර වෙලාවක් ගියාද? හා? කොච්චර වෙලාවක් ගියාද විතක්ක ਵਿਚාර අතරින්ද? එවලිෂණයෙන් විතක්ක ਵਿਚාර අතහැරියා. දිත්තේ දිත්තම දැක්කනම් දැක්ක විතරයි. ඉතින් අපි කොහොමද? දැක්කනම් දැක්ක එක පස්සේ යනවා. ඇහුණා නම් ඇහුණ එක පස්සේ යනවා. කාට හරි පොඩ්ඩක් බැලලා බලන්නකෝ ඇහුණා යන්නේ නැති කියලා පස්සේ. හා දැන් එතකොට ගන්ධ සුවඳ දැනුණා නම් එපස්සේ යනවා. විතක්ක ਵਿਚාර නාම ධර්මයන් විතරයි රූප ධර්මයන් එක පැටලිලා මේ ගමන යන්නේ. එහෙනම් මේ නාම රූප දෙකක් නෙමෙයිද තියෙන්නේ? නාම රූප දෙකක් තියෙන්නේ. නාම රූප දෙකක් ක්‍රියාවක් තියෙන්නේ. ඒ නිසා පළමුවෙන් ඇති කර ගන්න ඕන ඥානය නාම රූප පරිච්ඡේද ඥානය. ඒ සඳහා තමයි ධර්ම දේශනා ධර්ම දේශනා කාලය අවසන් වෙලා තියෙනවා. ඉදිරි ධර්ම සේවසනා තුළ අපි යනවා ඉදිරියට. ඊට පස්සේ නාම රූප දෙකේ හේතු හොයන්නේ. පුජ්‍යලයේ සංසාරේ ගමන් කරන හේතු පෙන්වන්න බෑ. කම්මස්සගත කියලා අපි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කම්මස්සගත මානව සත්තා කම්මදාය අදකට සත්‍යයකට පුච්චිරකට වෙන දෙයක් නෙමෙයි නාම රූප දෙකට වෙන දෙයක්. ඒ නාම රූප දෙකේ හේතු කියනවා මේ නාම රූප නාම රූප පරිච්ඡේද ඥාණයෙන් පස්සේ ධිට්ඨි විසුද්ධියෙන් පස්සේ මේ එකක් එකක් එකකින් එකක් එකක් එකක් අරගෙන 201ක් කරුණු තියෙනවා 200කින් කරුණු 10 68යි 12යි 80යි තව තියෙනවා ලොකු ගාණක් දෙක එකක් තුල තම 80යි, තොට 20යි, 121ක් විතර තව දේශනා කරන්න තියෙනවා. ඊට පස්සේ ඔය සියලු කරුණු වල හේතු කියනවා. ඒ කියන්නේ කාංක විතරන ශුද්ධිය. අන්න එතෙන්දි තමයි මේ හේතු ප්‍රත්‍යයෙන්ම තමයි මේ නාම රූප දෙක හටගන්නේ කියන කාරණේ පැහැදිලි වෙන්නේ. තේරෙනවද? එතනින් එහාට ගැටලුවක් නැහැ. එතනින් එහාට තියෙන්නේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය හා ඥාන දර්ශන විසුද්ධිය කියන ධර්මතා තුනයි තියෙන්නේ. සත්‍ය විසුද්ධිය වලින් එතකොට දැනට තුනක් තමයි මේ දේශනා කරන්නේ. කරගත්තා නම් සප්‍රමාණ පුණ්‍ය ශක්තිය ඉන්න බව සෑම දිනාටම මේ සංසාර දුකෙන් නිදහස් වීම පිණිසම හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියයි. සෑම දිනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු